ශාසන සුපින්නතුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ වතුරුකම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මෙල් සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් මේ වෙලාවේ tempත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් විදා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතේට අර්ථයක් ලබා දීම සඳහා එහෙම නැත්නම් තමන් ලබාගත් මනුස්ස ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නයි දැන් මේ සූදානම් වෙන්නේ අද අපිට ලැබිලා තියෙන්නේ මාතෘකා වශයෙන් මේ සංයුක්ත නිකායේ ත්‍රිපිටකයේ ගන්ථමාලාවේ බුද්ධ ජයන්ති ගන්ථමාලාවේ තුන්වෙනි පොතේ සංයුක්ත නිකායේ තුන්වෙනි පොතේ පිටු අංක 8 තියෙන කන්ද සංයුක්තයේ නකුල පිටු වර්ගයේ දෙවෙනි සූත්‍රය දේවදා සූත්‍රය මේ දේවදා සූත්‍ර තවත් දෙකක් ත්‍රිපිටකයේ දකින්න තියෙනවා එකක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ඒ වගේම සංයුක්ත නිකායේ තවත් සූත්‍රයක් තියෙනවා මේ නමින්ම දේවදා සූත්‍රය. මේ සංයුක්ත නිකායේ මේ කන්ද සංයුක්තයේ තියෙන මේ දේවදා සූත්‍රය තමයි අද අපි ධර්ම දේශනාවට පාදක කරගන්නේ. මේ සූත්‍රයේ සාරාංශය ගන්නවා නම් මෙයින් පෙන්වන්නේ මේ පංච උපාදානස්කන්ධයේ චන්දරාගයේ නැසීම සම්බන්ධව තමයි මේ දේශනාව පදනම් වෙලා තියෙන්නේ. ටිකක් ගැඹුරු කාරණා සමූහයක් නමුත් අපි විසින් සිදු කළ යුතු දේවල් එහි සඳහන් කරනවා. ඉතින් දේවදහ කියලා කියන්නේ විලක් තියෙනවා. ඒ විල නිසා ඒ දේවදහ කියන ප්‍රදේශයට ඒ දේවදහ කියන ප්‍රදේශයට නගරයට දේවදා කියලා කියනවා. ඒ නිසා ඒ ප්‍රදේශයේ දේශනා කරපු මේ සූත්‍ර දේශනාවක් ඉතින් බුදු පියාණන් වහන්සේව මුණ ගැහෙන්න වික්ෂුන් වහන්සේලා සමූහයක් වැඩ වාසය කරනවා ඇවිල්ලා භාගතුන් වහන්සේ වැඳලා එකත් පසක වාඩි වෙලා භාගතුන් වහන්සේ මේ අපේ වස්වසන්ට මේ බටහිර පැත්තට එහෙම නැත්නම් අපර දිගට යන්න අපර දිග දනව්වට යන්නයි මේ අපි සෝදානම් වෙන්නේ ඉතින් ඔබ වහන්සේට වන්දනා කරලා ඔබ වහන්සේගේ ආශිර්වාදය ගන්නටයි ආවේ. අපි යන්නත් කැමතියි, වස්වසන්නත් කැමතියි කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ අහනවා සාරිපුත්ත මහ සාරිපුත්තයන්න් හම්බුණාද? උන්වහන්සේත් එක්ක කතා බහ කරාද කියලා අහනවා. ඊට පස්සේ කියනවා නෑ කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියනවා සාරිපුත්තයන් වහන්සේ පඬිතයි. උන්වහන්සේගෙන් යමක් දැනගන්න තියෙනවා නම් ගෙහින් අහලා දැනගන්න මේ යන්න කලින්. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? යම් කිසි ධර්මයක් දැනගන්න තියනවා නම් උන්වහන්සේගෙන් දැනගන්න කියලායි මේ කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැදුකුණු කරලා පැදුකුණු කරනවා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ වටේ ප්‍රදක්ෂිනා කරනවා. වන්දනා කරමින් වටේට ගමන් කරලා ඒ භික්ෂුන් වහන්සේලා කණ්ඩායම සාරිපුත්ත මහරහතන් වහන්සේ යම්කිසි තැනකද උන්වහන්සේ ඉන්න තැනට වැඩම කරනවා. එතෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙලාවේ කුඩා වනලැහැබක. ඇතර මේ වනලැහැබ කියපුවාම අටුවාවේ සඳහන් වෙන මේ තෝර ගස් වලින් හැදිච්ච වනයක් කියලා. ඒකේ මේ ජලයක් තියෙනවා. ඉතින් ඒත් එක්ක එලා ඒකේ යම් මණ්ඩපයක් හදලා තියෙනවා. ඉතින් මේ මණ්ඩපයත් වහගෙන ඒ ගේ වගේ එක වහගෙන මේ තෝරගසුත් ගිහිල්ලා ඉන්න හුඟක් සිසිලස තියෙන තැනක් කියන එක සඳහන් වෙනවා. එතනදී වැඩ වාසය කරන. ඊට පස්සේ අර භික්ෂුන් වහන්සේලා කණ්ඩායම ඒ සාරිපුත්‍ය මහරහතන් වහන්සේට වන්දනා කරලා සිහි කටයුතු කතාවල් නිම කරලා වන්දනා කරලා එකත් පසක වාඩි වෙනවා. ඊට පස්සේ අහනවා ආයුෂ්මතුන් වහන්සේලා මොකටද මේ කාරණාව කියලා. ඉතින් උන්වහන්සේලා කියනවා අපි මේ වස්වසන්න මේ මේ අපි දැන් ඉන්දියාවේ නැගෙනහිර පැත්තට ගියාම චීනේ වගේ පැත්ත. අනිත් පැත්තට ගියාම බටහිර පැත්තට කියලා කියන්නේ ඔය අරාබි රටවල් ඒ පැත්තට යනවා කියන බටහිර පැත්ත. ඒ පැත්තට තමයි දැන් මේ යන්න සූදානම් වෙන්නේ. අපි මේ අපර දිගට යන්නේ. අපර දිග දනව්වට යන්නත් එහි වසසන්නත් කැමති. ඉතින් ඒ සඳහායි මේ සූදානම් වෙන්නේ. ඊට පස්සේ ආනවා භාග්‍යතුන් වහන්සේට අපි කතා කරා උන්වහන්සේගේ ආශිර්වාදය ගත්තා උන්වහන්සේ කිව්වා ඔබ වහන්සේවත් මුණ ගැහෙන්න කියලා. ඉතින් ඊට පස්සේ ආනවා සාරිපුත්තයන් වහන්සේ ආයෂ්මතුන් වහන්සේලා මේ ගමනට යන්න කලින් ආයුෂ්මතුන් වහන්සේලාගෙන් ඒ පැත්තේ ඉන්න ඒ දනව්වේ ඉන්න ඒ රටේ ඉන්න රජවරු එහෙම නැත්නම් රාජවංශිකයෝ ඒ වගේම බමුණු, ඒ වගේම ගෘහපතියෝ, ඒ වගේ අය එහෙම නැත්නම් වෙන මහාන මහාන වෙලා ඉන්න අන්‍ය තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ වගේ අය ඉන්නවා. නුවණැත්තෝ ඉන්නවා. ඒගොල්ලෝ ඔබ වහන්සේලාගෙන් යම්කිසි ධර්මයක් ඇහුවොත් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියලා ඒගොල්ලෝ වෙන එකක් ප්‍රකාශ කරොත් ඔබ වහන්සේලාගෙන් යම් පැන විසඳුම් එහෙම නැත්නම් යම් ප්‍රශ්න ඇහුවොත් ඒකට සූදානම් වෙලාද යන්නේ එහෙම ධර්මයක් ඔබ වහන්සේලා අවබෝධ කරගෙන දෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ සාරිපුත්තයන් මේ භික්ෂුන් වහන්සේලා කියනවා. ඉතින් ඒක දැනගන්න තමයි අපි මෙච්චර දුරේ ඉඳන් මේ ආවේ කියලා. එහෙනම් ඔබ වහන්සේ අපිට දේශනා කරන සේක්වා කියලා කිව්වට පස්සේ අර විදිහට රාජවංශිකයෝ ඒ වගේම බමුණෝ ඒ වගේම ගෘහපතියෝ සිටුවරු මේ වගේ කට්ටිය ඒ වගේම අන්‍ය මහාන ඒ කියන්නේ මේ බුද්ධ බෞද්ධ ආගම නොවන මහාන කට්ටිය ඉන්නවනේ කාලේ. ඒ වගේ අය ඔබ වහන්සේලාන් ඇහුවොත් එහෙම ඔබගේ ආශ්මතුන්ගේ ශාස්ත්‍රෝ කිනම් වාදයක් තේද මොන වශයෙන්ද මේ මොන ලබ්ධියක්ද තියෙන්නේ මොනවාද මේ අවවාද වශයෙන් මොනවාද කියන්නේ කියලා ඇහුව ඔබ වහන්සේලා මොනවාද කියන්නේ කියලා අහනවා උත්තරේට ඊට පස්සේ ඉතින් ඒකේ අර්ථය ඔබ වහන්සේම දන්නේ නිශ්ශබ්ද වෙනවා දැන් මේ ප්‍රශ්නානුසාරයෙන් තමයි මේ සාරිපුත්‍රයන් වහන්සේ මෙතන මේ ධර්මයේ දේශනා කරන්නේ. ඊට පස්සේ එහෙම ඇහුවොත් ඒ අයට මෙන්න මෙහෙම කියන්න කියලා කියනවා. ඇවැත්නි අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ චන්දරාගේ නැසීම කියන විනය. ඒ කියන්නේ චන්දරාග විනය. ඒ කියන්නේ චන්දරාග නැසීම තමයි උන්වහන්සේගේ දර්ශනය. චන්දරාගය නැසීම. ඒ චන්දරාගය නැසීම තමයි උන්වහන්සේ පනවලා තියෙන්නේ. එතකොට මම මේවා විස්තර වශයෙන් පස්සේ කියලා දෙනවා මේ සූත්‍රයේ සාරාංශ වශයෙන් ඉස්සලා දැනගන්න. එතකොට මේ චන්දරාගය නැසීම මොනෝගේ චන්දරාගය නැසීමද දේශනා කරලා තියෙන්නේ කියලා ඇහුවොත් කියන්න ඕනේ රූපේ චන්දරාගය නැසීම. වේදනාවේ චන්දරාගය නැසීම. සංඥාවේ චන්දරාගය නැසීම. ඒ වගේම සංස්කාරයේ විඥානයේ චන්දරාගයේ නැසීම තමයි උන්වහන්සේ දේශනා කළේ තියෙන්නේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥානවල චන්දරාගයේ නැසීම දේශනා කරාම මොකක් හින්දාද? එහෙම නැත්නම් මොන දෝෂයෙන් හින්දාද? මොන ආදීනයෙන් හින්දාද? එහෙම චන්දරාගයේ දුරු කිරීම පනවලා තියෙන්නේ කියලා ඇහුවොත් මොකද දෙන උත්තරේ? අන්න එතකොට ඔබ වහන්සේලා කියන්න ඕනේ මෙන්න මේ චන්දරාගයේ රූපේ චන්දරාගයේ නසන්න ඕනේ. පහ නොකල රාගයක් තියනා නම් අවිගත රාගස්ස. ඒ වගේම අවිගත ඡන්දස්ස, අවිගත ප්‍රේමස්ස, අවිගත පිපාසස්ස. ඒ වගේම අවිගත පරිලාහයක්, අවිගත තණ්හාවක් තියනනම් අවිගත කියලා කියන්නේ මොකද්ද? පහ නොකල කියන එකයි. පහ නොකළ. පහ නොකළ රාගයක් තියනවා නම්, පහ නොකළ ඡන්දයක් තියනවා නම්, පහ නොකළ පිපාසයක් තියනවා නම්, පහ නොකළ පරිලාහයක්, දැවීමක් තියනවා නම්, තණ්හාවක් තියනවා නම්, එහෙම තියෙන අයට මෙන්න මේ රූපය වෙන ස්වභාවයකටපත් වෙනවා නම් විපරිණාමයටපත් වෙනවා නම් අන්න ඒ අයට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මෙන්න මේ වගේ දුක් ගොඩාක් උපදිනවා ඒ දුක් ගොඩක් උපදින නිසා තමයි ඒ චන්දරාග නැසීම පනවන්නේ. ඒ නිසයි මේක පනවන්නේ කියලා පෙන්නනවා. එතකොට එතකොට මෙහෙම පනවපුවා මොකද්ද ලැබෙන ආනිසංසය? මොකද්ද අනුසස? මොකද්ද ලැබෙන ප්‍රයෝජනය? ඉතින් අර වගේ පහ කරාට පස්සේ විගත ඡන්දයක් තියෙනවා නේ ඉස්සල කිය අවිගත ඡන්දයක් කියලානේ. ඒ කියන්නේ මේ රූපයේ සම්බන්ධයෙන් වේදනාව සම්බන්ධයෙන් පහ කරපු රාගයක් තියෙනවා නම් පහ කරපු ඡන්දයක් තියෙනවා නම් එයාට අර කියපු ශෝක පරිදේව දුක්ඛ දෝමනස එකක්වත් උපදින්නේ නැහැ. එයා හරි නිදහස්. ඒ නිසා අන්න ඒ ආනිසංසය හේතුයෙන් භාග්‍යතුන් වහන්සේ මේ ඡන්ද රාග විනය මේ විදිහට පනවලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට පනවනකොට අන්න ඒ පුජ්‍යලයා ඒ අනුගතව කටයුතු කරොත් එයාට කුසලයේ තමයි වැඩෙන්නේ. අකුසලේ යටපත් වෙලා ඒ හින්දා එයාට මේ Taman ලබාගත් ජීවිතයට වටිනාකම ලැබෙන්න පටන් ගන්නවා කියන එක තමයි සාරාංශය තියෙන්නේ මේ සූත්‍රයේ. එතකොට අපි කල්පනා කරලා බලමු දැන් මේක පොඩ්ඩක් විස්තර කරගෙන. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධය කියපුවම ටිකක් බයස් හිතෙනවා නේද? වචනේත් ටිකක් අමුතුයිනේ. ඒ වුණාට මේක තියෙන්නේ අපි ළඟමයි. ඒ කියන්නේ මේ ඉස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා මේ තියෙන පැවැත්ම දැන් මේ අපි වාඩි වෙලා ඉන්න මේ පැවැත්මම තමයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ වෙන එකක් නෙවෙයි. දැන් ඔන්න අපේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක් හරි රූපයක් දිහා බලාගෙන ඉන්නවා. මොකක් හරි දෙයක් දැක්කම ඒක දිහා බලා ඉන්නවා. ඊළඟට ශබ්දයක් ඇහුණාම ඒක අහගෙන ඉන්නවා. ඒ වගේම ආග්‍රහණය ගඳක් සුවඳක් නහයට ආව. ඒක ආග්‍රහණය ඉඳගෙන ඉන්නවා. දිවට රසක් ආව. ඒ රස විඳගෙන ඉන්නවනේ. මොන හරි රසයි කියලා කනවා හරි මොන හරි කරගෙන ඉන්නේ. ඒ වගේම ශරීරයට නේද මැස්සෙක් මදුරුවෙක් ඒ වගේ ස්පර්ශයන් වෙනවනේ වේදනා එනවනේ. පොට්ටබ්බයන් එනවනේ. ඒවා එනකොටත් ඒවා විඳගෙන ඉන්නවා. නැත්තම් ඉතින් මොන හරි හිත හිතා ඉන්නවා. ඈ ඇවිදිනවා යනවා එනවා ඉඳ ගන්නවා හිට ගන්නවා ඉතින් ඕක තමයි ජීවත් වෙනා කියන්නේ. වෙන මොනවද තියෙනවද ඊට අමතර? ඊට අමතරව මොකක්වත් නැහැ. ඕක තමයි ජීවිතේ. එතකොට ওই ජීවිතේ අර පහම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පළවෙනි ධර්මදේශනා පවත්වනානේ. මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පළවෙනියෙන්ම බුදු පියාණන් වහන්සේ ඒ පස්වගු මහණුන්ට දේශනා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍යය. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා කියලා මේ විදිහට දුක්ඛය කියලා කියලා කියලා කියලා අන්තිමට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙම කියනා නේද? ඒ කියන්නේ සැකෙයිම කියනා නම් මහණෙනි යම් කිසි තැනක පංච උපාදානස්කන්ධය සකස් වුණා නම් එතන දුකයි කියලා කියනවා. ඉතින් මේක තියෙන තැන හොයාගන්න ඉපැයි. නැත්තම් දැන් තේරෙන්නේ නැහැ මේක. ගොඩක් මේ පින්නතුන්ට එලා තියෙන මේවා මේ ප්‍රායෝගික වශයෙන් කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක දන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි බලමු අද අමාරු නෑ මේක පහසු දෙයක්. ඉතින් බුද්ධ ශාසනයක් තියෙනවා, ධර්මයේ තියෙනවා, ආර්යයන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒකට හරියන ධර්මයේ ශ්‍රවණය කරලා ඒ අනුව හිත පිහිටුවොත් අන්න මේ කාරණාව අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු යම්කිසි රූපයක් දිහා දැන් ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙනම් ජාති වෙලා, ජරා වෙලා, ව්‍යාධි වෙලා, මැරිලා යනවා කියන්නේ අපි මේ ඉන්න ජීවිතේ. මෙතනම ඒක තියෙනවා. එහෙනම් මෙතනම මේ පංච උපාදානස්කන්ධය තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙනවා කියලා කියන්නේ අපි මොන හරි දෙයක් දිහා බලාගෙන ඉන්නවා කියන එක. අපි එතන එහෙනම් බලාගෙන ඉන්නවා කියන ක්‍රියාකාරීත්වයක ඉන්නවා. එහෙනම් අනිවාර්යෙන් ඔතන තියෙන්න දෙපැයි අර පහම මොනවාද ඒ පහ? රූප වේදනා සංඥා සංකාර විඥාන. බලමු තියෙන හැටි. ඔන්න රූපයක් කොහොමද රූප? එතන තියෙනන්නේ ඇස කියලා එකක්. දැන් ඇහක් තියෙන්න එපේ මොන හරි දිහා බලන්න. ඒ වගේම ඇහැට ගෝචර වෙන්න අනිත් පැත්තෙන් තියෙන්න ඕනේ මොකක් හරි රූපයක්. ඒකට කියනවා වර්ණ රූප කියලා. දැන් අහගෙන ඉන්න අයට පේන්නේ නැති වුණාට දැන් Taman නිසා මොකක් හරි වස්තුවක් තියනවා කියලා හිතන්න. දැන් මගේ අතේ තියෙන බුලත් කොලයක්. එහෙම නැත්නම් මොකක් හරි එතන තියෙන වස්තුවක්. එතකොට ඔබ ළඟ තියෙන ඇහැ නේද? එතකොට මෙන්න මේ තියෙන වස්තුව දිහා බලපුවාම මේ රූපය දිහා බලපුවාම එහෙනම් ඇහැයි රූපයයි දෙක දෙකම රූපයි. ඇහැ කියන එක ආධ්‍යාත්මික රූපය මේක බාහිර රූපය. ඉතින් පින්නතුනි මේ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ ධාතු හතරකින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ශක්තියින් හතරක්. මහණෙනි බින්දේ බින්දෙන හේයින් මේවට රූප කියලා කියනවා කියලා තමයි කියන්නේ. දැන් ඔය අපි ගත්තොත් එහෙම දැන් ගොඩ නැගිල්ලක් තියෙනවා. කෑලි කෑලි කෑලි වලට බින්දිනවා. බින්දලා බින්දලා බින්දලා අන්තිම දණ්ඩ බින්දපුවම අන්තිම ඩොට් එකක් නේ. දැන් අපි විද්‍යාවෙන් ගත්තොත් එහෙම පදාර්ථ. පදාර්ථයක කුඩා මාංශය මොකද්ද? පරමාණු කියලා නේද ඉගෙන ගත්තේ. ඒ කියන්නේ අරක බින්දලා බින්දලා අන්තිම දණ්ඩ බින්දපුවාම ඒකේ තියෙනවා පරමාණු කියලා එකක්. බුදුහාමුදුරුවොත් මේ වගේ රූප බෙදලා බෙදලා අන්තිම තැනට ගිහිල්ලා බෙදලා පෙන්නවා. ඒ අන්තිම තැන තියෙන්නේ රූප කලාපයක් වෙන නමක් දැම්මා. අර පරමාණුන්ටත් එහා ගියප එකක් ඒක හැබැයි. එහෙනම් එතන තියෙනවා තද ගතිය කියලා එකක්. ඒකට සුද්දාෂ්ටකය කියලා කියනවා. ඒ කියන්නේ පඨවි. ඊළඟට වැగిරෙන සුළු ස්වභාවය තියෙනවා. ඒ ඝන වස්තු වල වැඩිපුර තියෙන්නේ මොනවාද? පඨවි. ද්‍රවයේ වෙයි තියෙන්නේ ආපෝ ධාතුව. දැන් ජලය වගේ දේවල් වල තියෙන වැగిරෙන සුළු ස්වභාවය. ඊළඟට උෂ්ණත්වයේ තියෙන ඒ වගේ තියෙන මොනවාද? දැන් ගින්දර වගේ එකක් ගත්තොත් තේජෝ ධාතුව. හැබැයි අනිත් ඒවාත් තියෙනවා. ඒකක් තනියම ඉන්න බෑ. ඔක්කොම කට්ටිය එකට ඉන්නේ. වැඩි අඩු වශයෙන් අනිවාර්යෙන්ම තියෙනවා. දැන් හුළඟ වගේ එක තියෙන මොකද්ද? වායු ධාතුව. එහෙනම් මේ ධාතු හතරෙන් හැදෙච්ච හැම රූපයක්ම මතක තියාගන්න හැම මොහොතකම වෙනස් වෙනවා. එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්ත වෙනවා. අර පරමාණුයේ තියෙන න්‍යෂ්ටි වටේ තියෙන ඉලෙක්ට්‍රෝන යනවා නේද? ඒකෙන් කැරකෙනවා නම් ඒක වෙනස් වෙනවා වගේ මේක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන රූපයක් වේගෙන් මෙච්චර වේගයක් තප්පරයට මෙච්චරක් කියලාවත් කියන්න බෑ. ඒ තරම් වේගෙන් වෙනස් වෙන රූප මේ කයත් වෙන රූපයක්ද නැද්ද? මේ කයත් රූපයක්. මේ තියෙන දෙස්පුඩු බංකු මේවා ඔක්කොම රූප. ඉතින් මේ හැම රූපයක්ම වේගෙන් වෙනස් වෙනවා නම් ඇති වෙලා නැති වෙලා යනවා නම් ඇති වෙච්ච තැනම නැති වෙනවා නම් gedara rai යන දෙයක් තියෙන්නේ. දැන් යමන් දකින්නකොටම ඇති වෙච්ච තැනම නැති වුණා නම් gedara rai යන දෙයක් තියෙනවද? නෑ නේද? එහෙනම් දැක්කනම් දැක්කා විතරයි. ඒකයි දිත්තේ දිත්ත මත්තන් කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දැක්කන බාහ්‍ය දාරුචීරිත කියනවා. බාහ්‍ය යමක් දැක්කනම් දැක්කා විතරයි. දැන් ඔය ඇත්ත ඔය වාඩිච්ච කට්ටිය කවුරුත් නෑ දැන් ඇයි? හැම මොහොතකම රූප ඇති වුණා නැති වුණා. එතනම ඇති වෙච්ච තැනම නැති වුණා. එතකොට චන්දරාගය ඇති වෙන්නේ නැයි. මේක දන්නේ නැති ඉන්නේ. දැන් මේ මහ පොළොව මගේද? නෑ නේද? මේ මහ පොළොවට එක එක කෙනා පෙරක් කට්ටි හිටපු කට්ටිය දැන් ඔයාලට ඉඩම් එහෙම ඇතිනේ නේද? දැන් ඒ ඉඩම් ඒ කාගේද ඒක? ඒක මගේ. ඊට ඉස්සෙල්ලා හිටපු කට්ටිය. ඒගොල්ලෝ කියවා මගේ කියලා. ඊට කට්ටිය ඒගොල්ලෝගේ. ඒ ඔක්කොම දැන් මොකද කරේ? දාලා ගියා. එන ඔයාලට දාලා යනවා. හැබැයි මගේ කියාගත්ත කරුමේ ඒක කරයි යන්න වෙනවා. ඒක කරයි යන්න වෙනවා. මගේ කියාගත්තාම අභිජ්ජාවක් ඇති වෙනවා. තේරුණාද? ඉතින් ඒ කර්මයේ ලැහන්න ගියා. හැබැයි අර ඔක්කොම දාලා යනවා. එහෙනම් මේ රූප ඇති කරගන්න නේද මේ මේ දැන් බලන්න මේ රූපයන් එක්ක මේ විදිහේ රූප නේද? දැන් බලා ඉන්නවනේ මේ රූපත් එක්ක පුදුම විදියට දැඟලිල්ලන්නේ දඟලන ජීවිතේ. උදේ ඉඳන් රැය වෙනකන් රැය ඉඳන් එළි වෙනකන් මොනවාද එකතු කරන් දඟලන්නේ? ඔය රූප. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් හැදිච්ච රූප. ඒව අත්පත් කරගන්න, පරිභෝජනය කරන්න, ඒව එහෙට මෙහෙට කරන්න පුදුම දැඟලිල්ලක් දඟලන්නේ. ප්ලාස්ටික් කෑලි, රෙදි කෑලි, වීදුරු කෑලි නේද? ඒවා හෝදනවා, එහෙට මෙහෙට කරනවා අරෙන් තියනවා මෙහෙන් තියනවා කවුරු හරි ඔවා ගත්තොත් එමුට ගහනවා අල්ලලා නේද? ඇයි ඒක මගේනේ? හැබැයි ඔක්කොම දාලා යනවද නැද්ද? යනවා. හැබැයි අර කර්ම ටික අරයි යන්නේ. ඒ කර්ම ටික අරයි යන්නේ. එන අපරාධි මනුස්ස ජීවිතයයි. අරවට වහල්කම් කරලා කරලා කරලා ප්ලාස්ටික් කෑලි ටික දාලා යනවා. ඉතින් හරිය ලොකු කමකුත් තියෙනවා අපිට මාන්නිකුත් තියෙනවා මට ප්ලාස්ටික් මෙච්චරක් තියෙනවා. මට වීදුරු මෙච්චරක් තියෙනවා. එහෙම තියලා නේද? ඈ අන්තිමට ওই විදිහට තමයි තියෙන්නේ. මේ සංසාරේ මේ මහ පොළව මගේ කිව්වනම් මේ පටවිය මගේ නෙවෙයිනේ. ඒක කී දෙනෙක් මගේ කිව්වද නේ? දැන් මේ කයෙත් පටවිය නැන්ද? තේනවා. මහ පොළොවේත් පටවිය තියෙනවානේ. එහෙනම් මහ පොළොවේ තිබ්බත් එකයි, කයේ තිබ්බත් එකයි. ඔය තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ එහෙම කාලා තමයි අපි මේක හදාගත්තේ. එතෙන් මේක පවත්තන්නත් බෑ අපිට ඕන විදිහට පවත්තන්න පුළුවන්ද? දිරලා යනවා, කෙස් පැහෙනවා, බලන්නක රූපයට එනනේ. ඉතින් මේකේ කොච්චර ಜಾති මූණේ ගෑවත්, කොච්චර ಜಾති කොණ්ඩේ ගෑවත් අර වැඩේ යනවාමයි. ඒ කියන්නේ මොකද? විපරිණාමයටපත් වෙනවාමයි. එහෙනම් දැන් එයාට දුකද නැන්ද? ඇයි දාගත් එහෙම වෙන්නේ නැහැ කියලානේ. නේද? ඉඩම හානි වෙලා යන්නේ නැහැ කියලා දාගත්තා. නාය යන්නේ නැහැ කියලා දාගත්තා. සුනාමියට අහු වෙන්නේ නැහැ කියලා දාගත්තා රාමුවෙන්. ඇයි? මේක ඒ තරම් හොඳයි. ඉතින් දාගත්තට හැම මොහොතකම මොකද වෙන්නේ? අරවමයි වෙන්නේ. දැන් අපේ කය බලන්නකෝ. උදේ පාන්දර දැන් අපි අද දවසේ දැන් මූණ හොදලා, දත් මැදලා ඔක්කොම කරලා නේද? උදේ පාන්දර සාමාන්‍ය නැගිටින්නේ. දැන් අපි සුද්ධ කරගත්තා කියලා හරි සතුටින් ඉන්නේ. දවල් වෙන්න වෙන්න මොකද වෙන්නේ? ආයෙත් දාඩිය දානවා කුණු ගෑවෙනවා කබ්බ පෙරෙනවා එහෙනම් හැම මොහොතකම ස්පර්ශින්නේ ජරාව නෙවෙයිද එහෙනම් ජරාව කණ්ණාඩියක් ළඟට යනකොටම ආයෙත් ජරා බවට පත් වෙනවා ඉතින් දෝමනස්යෙන් ඉන්නේ ඉතින් ඕක නැති කරගන්න පුදුම විදියට දඟලනවා ආය හොදනවා ආය දත් මදිනවා දැන් දත් කොච්චර දත් මැද්දද ඕක නැති කරන්නේ දත් බරුව කීයක් ඉවරද නේද ඈ ටූත් පේස් කොච්චර ඉවරුණාද තේරෙනවද? දත් ටිකත් ඉවරෙලා යනවා. හැබැයි අර දුක ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මෙන්න මේ මේක දැනගත්තොත් අවබෝධ කරගත්තොත් මේක සබා ධර්මයේ ක්‍රියාවලියක් බව වෙනස් වෙලා මේ විදිහට යන බව අවබෝධ කරගත්තොත් ඔය කියන අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස මොකක්වත් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒකද හැදුවේ හිතද හැදුවේ. දැන් රූපේ හදන්න ගියේ නැහැ. රූපේ හදන්න ගියේ නෑ. රූපේ හදන්න නැතුව අපි හිත හදාගත්තා. දැන් හිතන්නකෝ අලුතෙන්ම ගෙදර ගෙනාව මොකද්ද? අලුත් මේසයක් ගෙනාවා. දැන් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ගුල්ලෝ ගහනවද නැන්ද? අර පේන්ට් එක යනවද නැන්ද? යනවා නේද? දැන් විපරිණාමයට වෙනස් ස්වභාවයකටපත් වෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? අයත් වාර්නිෂ් හරි මොන හරි ගනලා වැලි කඩ දාසිනින් හදලා අන්න මට හැදුවා කියලා ලස්සනට හදලා අයත් තියෙනවා. අයත් මොකද වෙන්නේ? අයත් ඒක ඒක වෙනවා. එතකොට ඒක එහෙම වෙන එක ඇත්තක්ද බොරුවක්ද? සත්‍යයක් නේද? ඒ කියන්නේ ධාතු හතරෙන් හැදුනා හැම වෙලෙම ඒ ස්වභාවයකටපත් වෙනවා කියන එක ඇත්තක්. කොණ්ඩේ පැහිලා යනවා කියන එක ඇත්තක්. හැම රැලියටලා යනවා කියන එක ඇත්තක්. ඇස් පේන්නේ නැතු යනවා කියන එක ඇත්තක්. ජරා වෙලා ව්‍යාධි වෙලා මැරිලා යනවා කියන එක ඇත්තක්. එහෙනම් ඒක අවබෝධ කරගෙන හිතා දාගත්තා නම් ජරා වුණත් ව්‍යාධි වුණත් මැරිලා ගියත් ප්‍රශ්නයක් නැහැ. අපි මොකද කරන්නේ? ඒක එහෙම නැති කරගන්න පුදුමාකාර විදිහට දඟලනවා. රස්සා කරන්නේ මොනකටද? ඈ? අර අනිත් දේවල් කරන්නේ ඔක්කොම වැඩට යන්නේ ඊළඟට අනිත් දේවල් කරන්නේ කොහොම හරි මේ දුකෙන් අත මුදව ගන්න කොහොම හරි මොකක් හරි උත්තරයක් හොයාගන්න. හැබැයි తాවකාලිකව හම්බෙයි. ස්ථිර එකක් හම්බෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ මේ හෝල් එකක් තියෙනවා මේ හෝල් එකේ නයි පොළොංගු ඊළඟට කඩි දිඹියෝ ඒ වගේ සත්තු ඉන්නවා කියලා. දැන් ඔය හෝල් එකේ කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒගොල්ලොන්ගේ ප්‍රහාර වලට ලක් වෙනවද නැද්ද? ලක් වෙනා නේද? ඉතින් ඔය ඉගෙනගෙන හම්බ කරලා කතාද බඳලා මොකද දන්නවද කරන්නේ? එක එක විද්‍යාවල එහෙම ඉගෙනගෙන අර නයිකොලොංගු ටික චූට්ටක් එහෙට මෙහෙට කරලා මට හොඳ සේෆ්ටි තැනක් හම්බුණා කියලා ඉන්නවා. චුට්ටක් එහෙම ගිය ගමන් මොකද වෙන්නේ? අරුම කන. එහෙනම් මේ හෝල් එක හොඳ තැනක් නෙවෙයි. හෝල් එකෙන් එහා පැත්තේ හැබැයි හොඳයිනේ. ආන් එකයි ලෝකයේ තුල තියෙන පින්නතුන් බුදු පියාණන් දේශනා කරන දුක්ඛේ ලෝකෝ පතිත්තිතෝ. මේ ලෝකයේ තියෙන්නේ දුක්ඛය. ලෝකයෙන් එහා තියෙන නිර්වාණය සපයි. එහෙනම් මෙන්න මෙතන මේ දුක දකින්න දකින්න මෙතෙන්න පැහැදෙන්නේ නැහැ කෙනෙක්. ඇයි ඒ? මෙතන හොඳ තැන නොවන නිසා. එහෙනම් මෙතනින් එහාට යන්න තියෙන්නේ. එතකොට මේ විදිහට එහෙනම් අර රූපය මගේ නොවන බව පේනවා නේද? දැන් තේරෙනවා නේද? එතකොට ඒ විදිහට දන්නවා නම් රූපය විතරක් නෙවෙයි දැන් බලා ඉන්නකොට ඒ සම්බන්ධ වේදනා නැද්ද? දැන් අර බලාගෙන හිටපු රූපය දිහා බලන්න. දැන් ඇහැයි රූපයනේ රූප. ඒ වේදනාව මොකද්ද? ඒකට මනාපනම් මොන වේදනාවද? සුඛ වේදනා. එතකොට ඒක දිර්ලා යනකොට ඒ සුඛ වේදනාව මොකක් වෙනවද? ඇයි මනාප එක නැතිලා යනවා. දැන් දිරලානේ. අර මේසේ බලා ඉන්නකොට දිරලා ගිහින්. එහෙනම් සුඛ වේදනාව නැති වෙනවා, දුක්ඛ වේදනාව ඇති වෙනවා. විපරිණාම දුක්ඛතාවය. එහෙනම් ওই වේදනාවත් හැම මොහොතකම මොකද වෙන්නේ? දීබු බුලක් වගේ ඇති වෙනවා, නැති වෙනවා. මහා වේගයෙන් වෙනස් වෙන මේ වේදනාව. කිසිම මොහොතක එක විදිහට තියෙන්නේ නැහැ. දැන් අපි හිතමු වාහනයක්. දැන් අපි හරි දැන් ওই මොන හරි රැස් කරගන්නේ දඟලන්නේ. මට හොඳ වාහනයක් තිබ්බොත් හොඳ සැපෙන් ඉන්න පුළුවන්. දැන් වාහනයක් ගන්න දැන් කල්පනාව. කොහොම හරි දුකෙන් යනවා ලෝන් ගහලා හරි මොකද කරන්නේ? ඉඩම් කඩම් උකස් තියලා හරි ගන්නවා මොකද්ද? වාහනේ ගත්තා. එතකොට වාහනේ ගත්ත ගෙදර ගෙනලා දැන් තියෙනවා ස්තෝප්පිය දාලා. දැන් රෑ 12ට විතර බල්ල බුරනවා. දැන් රෑ 12ට විතර බල්ල බුරනකොට එක පාට මොකද වෙන්නේ? ඒ බල්ල බුරන ඩොඩ ගිහිල්ලා බිම වැටෙනවා. ඇයි ඒ? ඊයේ නම් හොඳට නිින්ද ගියා. අද නිින්ද යන්නේ ඇයි අර වාහනේට මොන හරි වෙයිද කියලා. එහෙනම් දැන් සුඛ වේදනා මොකක් වුණාද? දුකක් බවට පත් වුණා. දැන් දරුවෙක් හම්බෙච්ච දාය නම් සැපයිද දුකයිද? කම්මලා නම් කියන්නේ සැපයි කියලා නේද? අරු අඬනකොට ඥාව් ඥාව් ගාලා. එහෙනම් දුකද සැපද එහෙනම්? පොඩි එක්කෙනා දුක නේ තියෙන්නේ. හැබැයි කියන්නේ මොකක් කියලාද? සැපයි කියලා. මේ ජීවිතේ මෙහෙමයි මම බොරුවක ජීවත් වෙන්නේ. හැබැයි ප්‍රකාශ කරන්නේ වෙන දෙයක්. ඒ කියන්නේ මේ අසුබ දේ සුබයි කියලා, දුක් දේ සැපයි කියලා, අනිත්‍ය දේ නිට්ටය කියලා, මගේ නොවන දේ මගේ කියලා. මගේ කියලා එකක් හරි ගන්න පුළුවන් නම් මේ කයවත් ගන්න බෑ. යනකොට වාහනේට අප්පලා යන්න පුළුවන් මේක. මගේ කියලා. මගේ කියලා ගත්තේවා සුනාමියට ගියේ නැද්ද මිනිස්සුන්ගේ? ඈ නාය ගියේ නැද්ද? රජයෙන් ගන්න නැද්ද? මගේ කියාගත්තේවා ඔය ටැක් ගහනවා. ඉතින් ඒව නැති වෙන හොරු ගන්න ගෙදර ගිය ගමන්. එහෙනම් දැන් මෙන්න මේක තේරුම් ගන්න තමන්ගේ නොවන දෙයක් තමන්ගේ කරගන්න පුදුම දැඟලිල්ල දඟලනවා මොකක්ද හේතුව මේ ඡන්ද රාගය ඡන්ද රාගය ඒකට තියෙන කැමැත්ත ඒ කියන්නේ මම මේ වගේ දෙයක් දැන් අපි හිතන රස කෑමක් කියන එක තමයි මේ මේ රාගය කියලා කියන්නේ ඒ රස කෑම ඒ විදිහට පවත්තන්න තියෙන කැමැත්තට කියනවා ඡන්දය කියලා. එතකොට ඒකේ ප්‍රේමය කියන්නේ ඒකට ප්‍රිය කරනවා කියන එකයි. ඒකට ප්‍රිය කරනවා. එතකොට පිපාසය කියලා කියන්නේ ඒ කාරණාවම අර ගිල ගන්නවා කියලා කියන්නේ. ඒ කාරණාව ගිල අරන් එතකොට ඒ තුලම දැවෙනවා. කොච්චර දැවුණත් එයා ඒක අතහරින්නේ නැත්තම් එතන තණ්හාව තියෙනවද නැද්ද? තියෙනවා. දැන් උදාහරණයක් විදිහට තරුණ කාලේ එහෙම නැත්තම් හයිය හක්තිය තියෙන කාලේ වැඩ කරන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? එහෙනම් හවිහත්තේ තියෙන කාලේම වැඩ කරගෙන වැඩ කරගෙන වැඩ කරගෙන ගිහිල්ලා හොඳට හම්බ කරලා එහෙම කරනවා. එහෙනම් කට්ටිය වයසට ගියාට පස්සේ එහෙම කරන්නත් බෑ. ඒ වාහනවල යන්න බෑ. හැප්පෙන්න බෑ. අර විදිහට වැඩ කරන්න බෑ. දැන් එපා වෙලා තියෙන්නේ. ඒ වුණාට මොනුබුරාට තෙල්ලම් බඩුවක් හරි අරන් යන්න ඕනේ හින්දා මොකක් හරි අරවා කරගෙන යනවා අර 1000 අර පිච්චීම අතහරින්න කැමැත්තක් නැහැ. ආන්න එතකොට ඒකේ දැඩිව බැඳෙනවද නැද්ද? බැඳෙනවා. ඉතින් වේදනාව දීබුබුලක්. වෙන රූපේ මොකක් වගේද? රූපේ පෙන ගොඩක් වගේ. වේදනාව දීබුබුලක්. එහෙනම් වේදනාව බලා ඉන්නකොට ඇති වෙනවද නැද්ද? ඇති වෙලා නැති වෙලා යන වේදනාව. සංඥාව දැන් මේක බලා ඉන්නකොට බුලත් කොලේ මේක පෙට්ටි අරකහවල් එක කියලා අඳුන ගන්නවද නැද්ද? ඒ සංඥාවත් එහෙනම් මොකක් වගේද? මෙරිගුවක්. මොකක් වගේද? මෙරුගක් ඇති වෙච්ච තැනම මේ සංඥාවක් නැති වෙලා යනවා. ඈතට තියනවා කියලා පේනවා ළඟට ගියාම මොකක්වත් නැහැ. දැන් අපේ තියෙන මේ ස්ත්‍රී කයවල් පුරුෂ කයවල් කියලා නේද? මේ ඔක්කොම ටික එකතු කරලා ලොකු බ්ලෙන්ඩර් එකක් වගේ එකට දාන්නකෝ. ලොකු බ්ලෙන්ඩර් එකක් වගේ එකට දාලා සූම් ගාලා කරකවනවා. ඈ දැන් මොනවා තියේද? ස්ත්‍රී ඉන්නවද එතන පුරුෂය ඉන්නවද? නෑ ඔක්කොම මොනන්තේ. ධාතු. එහෙනම් අර සංඥා ටික මොකද උනේ? කැඩිලා ගියා. කැඩිලා ගියා. දැන් මෙතන මේ මේ ශාලාවේ දැන් මෙතන පින්තූරයක් තියෙනවා. ගායකයෙකුගේ පින්තූරයක් තියෙනවා. පේනවනේ ඔයාලට. ඈ නැති ආයත් ඉතින් හිතාගන්නකො කවුරු හරි. එතකොට මේ පින්තූරය දැක්ක ගමන් අහවලා කියලා දැන් අර අමරදේව මහත්තයාගේ තියෙන පින්තූරේ. ඒතර යමරදේව කියලා දැන් ටක් ගාලා එනවා නේද ඔළුවට එක්කනේ. ඒ පින්තූරේ හුහුරලා බලන්නකො ඉන්නවද කියලා අමරදේව. ඉන්නවද? එහෙනම් අපි දාගත්තු මොකද්ද? සංඥාව. අර බෝඩ් එකේ තින්ත ගොඩක් දාප්පට පස්සේ සංඥාවක්. ඉතින් ඔයගොල්ලොත් එහෙමයි. දැන් ඔයගොල්ලෝ ඔතන ඉන්න වාඩි වෙලා ඉන්නකොට ගාන ෆොටෝ එකක්. ෆොටෝ එකක් ගැහුවට පස්සේ තව එකක් ගන්නවා. ඉස්සල ෆොටෝ එකේ හිටපු කට්ටිය දෙවෙනි කේන්නේ. නෑ. එතකොට අර ෆොටෝ එක දිහා බලලා කියනනේ මේ ඉන්නේ මම කියලා. මේ ඉන්නේ මම කියලා. මොනවාටද මේ මම කියන්නේ? තින්ත වලට. මොනවාටද මං කියන්නේ? එතන ඔයගොල්ලෝ ඉන්නවද? තින්ත. තින්ත අතගාලා බලන්නේ නෑ. දැන් රූප පෙට්ටියේ පෙන්නනනේ එක එක චිත්‍රපටි අරම්මන. ඇත්තටම අඬනවා මිනිස්සු. ඇතුලේ බලන්නු ඉන්නවද කියලා ඒ නළුව නිළු එක එක්ක. අද දාලා බලන්නු කියලා ඉන්නවද? එහෙම කවුරුවත් නැහැ. එහෙනම් නැති දෙයකට එහෙනම් නැති සංඥාවක් මොකද කරලා තියෙන්නේ? තියනවා කියලා. දැන් මේකට දාගත්තා බුලත් වලේ. මේකට දාගන්නා බෝතලේ. කවුරු හරි දාපු එකක් නේද? දැන් මම මේ පෙන්නන එකට කියන ලේන්සෝ කියලා. එදා ඉඳන් මේකට ලේන්සුව නොකිරියා වැසිකිළිය කිව්වනේ. ඒ සංඥාවක් එච්චරයි. එහෙනම් වැසිකිළියේ මූණ පියලා ලේන්සුවට වැසිකිළිය යනවා. ඒ දාගත සංඥාවක්. ඒයි මේවට hina යන්නේ. අපි දාගෙන තියෙන්නේ වෙන සංඥා. එහෙනම් සංඥාව මොකක් වගේද? ඒවත් ඔය ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද? සංඥා සංඥා වැඩි. ඒගොල්ලෝ ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා කියලා කියන්නේ සංඥා වැඩි. සාමාන්‍ය පෙළට වඩා උසස් පෙළදී සංඥා වැඩි වෙනවා. උසස් පෙළට වඩා ඊට පස්සේ උපාධි උපාධියේ PhD එකේ මේක මාස්ටර් ඊට පස්සේ PhD ඒ වගේත් තා වැඩි වෙනවා ඊට පස්සේ වැඩියෙන් ඉගෙන ගත්ත කෙනාට ඉතින් වැඩියෙන් සංඥා තියෙනවා ගොඩාක් සංඥා සංඥා වැඩි එයා දන්නවා වැඩි උගත් කියන්නේ උකහා ගන්නවා කාගෙන් හරි ඉගෙන ගන්න එහෙනම් මොනවද ඉගෙන ගන්නෙ සංඥා සංඥා හැබැයි ඒ ඉගෙන ගන්නකොට කිසි ප්‍රශ්නයක් අපිට නෑ අපි නේද දොහොත් මුදුන් දීලා ඉගෙන ගන්න හැබැයි බුදුහාමුදුරු දේශනා කරන එක ඒක ඇත්තද දන්නේ නැහැ නේද? ආ එහෙම හිතෙන්නේ. මේ සර්වඥන් වහන්සේගේ ඒවා ප්‍රතික්ෂේප කරන. අරක භවය පවත්තන්න වැඩගත් වෙන හින්දා ඕන එකක් කමක් නැහැ. ඉතින් මේ බලන්න අවිද්‍යාවෙන් අපි කොච්චර වැහිලාද කියලා නේද? එතකොට මෙන්න මේ විදිහට ඡන්දයක් නේද? තියෙනවා ඡන්ද රාගයක් තියෙනවා. ඡන්ද රාගය මේවට බැඳිලා මේ තණ්හාවත් එක්ක තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. අර කාරණා ගොඩක් තියෙනවා. රාගයේ, ඡන්දයේ, ප්‍රේමයේ, පිපාසයේ. ඔය ප්‍රේමය කියන එකෙන් ලේසි නෑ. එහෙම මැරුණොත් එහෙම පෙරේත ලෝකෙට යන්නේ. ප්‍රේමයෙන් මැරුණාම. තේරෙනවද? ප්‍රේමය කියලා කියන්නේ අර මේ තියෙන මේ ප්‍රේම සම්බන්ධතා කියන ප්‍රේමය නෙවෙයි. මේ ප්‍රේමය කියන්නේ ප්‍රිය කරනවා කියන එකයි. දැන් ඔයගොල්ලෝන් ගෙදර තියෙන පෙට්ටියට ප්‍රිය කරොත් පෙට්ටිය ආශ්‍රය කරගෙන ඉන්න පෙරේතෙක් බවට පත් වෙනවා. ඇයි ඒකනේ තියෙන උපාදානේ? රත්තරන් බඩුවේ විදියට ඒව අත්පත් කරගන්න ඒව ඒව බලාගන්න විදිය කැමැත්තක් තියෙනවා ඒවට ප්‍රිය කරලා තියෙනවා. දේවයි චන්ද රාගයත් එක්ක මේවා සම්පූර්ණ සම්බන්ධයක් තියෙනවා. එතකොට මම දැන් කියුවේ මොනවාද? රූප, වේදනා, සංඥා. ඊළඟට තියෙන මොකද්ද? සංස්කාර. එහෙනම් බලා ඉන්නකොට සංඥා තියෙනනේ මුලත් කොලේ කියලා හඳුනාගන්නේ. ඒක තමයි සංඥා. එහෙනම් සංඥාව මොකක් වගේද? මෙලෙගුවක්. මේ බුලත් කොලේ කියලා කිව්වට එහෙම එකක් නෑ. ධාතු තියෙනවා. ධාතු. එතකොට ඊළඟට දෙනවා සංස්කාර මනාවගේද. ඒක දිහා බලාගෙන චේතනා පහල කරනවා ලස්සන රූපයක් මගේ කරගන්න තිබ්බනම් හොඳයි අල්ලන්න තිබ්බනම් හොඳයි කිය කියලා හිතෙන්නේ. ඒක තමයි චේතනා කරනකොට සංස්කාර බවට පත් වෙනවා. එතකොට මේ සංස්කාර කෙහෙල් කඳක් වගේ. ගලවනකොට ගලවනකොට ගලවනකොට ඇති දෙයක් නැහැ. දැන් පුංචි කාලේ තිබුණු සංස්කාර වලට වඩා වයසට යන යන සංස්කාර මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඉස්සර නම් අපි බෝලයක් බැට් එකක් කරන් සෙල්ලම් කර කර පොඩි සරලව ජීවත් වෙනවා. පහු වෙනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ ඉස්කෝලේ යන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඊට පස්සේ නේද රස්සාවක් කරන්න ඕනේ. දැන් සංස්කාර මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඊළඟ මේ කසාද බඳින්න ඕන තවත් සංස්කාර මොකද වෙන්නේ? වැඩි වෙනවා. දරුවෝ ලැබෙනවා. දරුවන්ගේ දරුවෝ ඉන්නවා. දැන් ඒගොල්ලෝ බලන්නත් ඕනේ. තවත් වැඩ ඉවරයක් නැහැ. ඔය වයසට ගිහිල්ලා අහන්නකො 80 90 එහෙම ඉන්න කට්ටිය වුණත් අහවන්න වැඩ ඉවරද දැන් කියලා. නෑ. වැඩ ඉවර නෑ. මේක ඉවර කරන්නේ ඉවර කරන්න බෑ එහෙම ගිහිල්ලා. හැබැයි ඉවර කර හැකි මේක අවබෝධ කරගත්තොත්. නැත්තම් නම් මේකේ හතරේ යනවා. ඉවරයක් නැහැ. එතකොට එහෙනම් සංස්කාර එහෙමයි. එහෙනම් විඥානය කියලා කියන්නේ මතක තියාගන්න දැනුවත් වෙනවා. මොකක්ද දැනුවත් වෙන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංස්කාර. ඒ කියන්නේ නැති දෙයක්. මොකද්ද දැනුවත් වෙන්නේ? නැති දෙයක්. නැති රූපයක් තියනවා කියලා දැනුවත් වෙන ඇති වෙන තැනම නැති වෙන රූපයක්. ඇති වෙන තැනම නැති වෙන වේදනාවක් සංඥාවක් ඒ වගේම ඒ සංඥා වෙනස් වෙන්නේ නැද්ද වෙනස් වෙලා නේද දැන් කියන එක නෙවෙයි ඊළඟ දවසේ කියන්නේ හ්ම් හ්ම් ඊළඟ දවසේ කියනවා දැන් මේ අපි මොකක් හරි රුවන්වැලිසෑය දැක්කා කියන්නකෝ ඊළඟ සැරේ යනකොට අර තින්ත එහෙම නැත්නම් අර ගාපු ඔක්කොම අයින් වෙලා දැන් රුවන්වැලිසෑයේ පරණ වෙලාද නැද්ද එහෙනම් ඒ සංඥා මොකද වෙලා තියෙන්නේ ඒකත් වෙනස් වෙලා දැන් මේක අර අබේගිරියෙම හදලා නේද එහෙනම් අර පරණ තිබුණ අබේගිරි සංඥාව දැන් මොකද වෙන්නේ ඒකත් වෙනස් වෙනවා. ඉතින් ඒකත් එහෙමයි සංස්කාරයත් එහෙමයි. එහෙනම් විඥාණයෙන් නැති දෙයක් තමයි පෙන්වන්නේ. මැජික් පෙන්වන දැකලා තියෙනවා. අර තොප්පියකින් හාවෙක් අරන් පෙන්වනවා. ඊළඟට මල් පෝ මේකක් අරන් පෙන්වනවා. ඒ කියන්නේ මොකද්ද? නැති දෙයක් තියනවා කියලා පෙන්වනවා. ඉතින් නැති රූපයක්, නැති වේදනාවක්, නැති සංඥාවක්, නැති සංස්කාරයක් තියනවා කියලා පෙන්වන්නේ කවුද? විඥාණය. දෙය තමයි මායාකාරයක්. මායාවක් වගේ කියලා කියන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ පංච උපානස්කන්ධය නම් කොහෙද තියෙන්නේ? තමන් බලා ඉන්නකොට ඒක සකස් වෙනවා. අහගෙන ඉන්නකොට සකස් වෙනවා. එය ගොඩක් විස්තර කියලා දෙන්න වෙලාවක් නැහැ. බලාගෙන ඉන්නකොට සකස් වෙනවා, අහගෙන ඉන්නකොට සංස්කෘතිය සකස් වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙනකොටම සකස් වෙන්නේ මොනවාද එහෙනම්? ඔය පහමයි. බලාගෙන ඉන්නකොට, අහගෙන ඉන්නකොට, ආග්‍රහණය කරනකොට, රස විඳිනකොට, ස්පර්ශ ලබනකොට මේ හැම මොහොතකම එනම් සකස් වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ ඡන්ද රාගය. මොකද්ද? ඡන්ද රාගය කියලා කියන්නේ මේකේ පතලා මේ විදිහට යන්නේ මේක ඇත්ත දකින්නේ නැති හින්දා. එහෙම කරන්න කරන්න කරන්න කරන්න අපිට මොකද වෙන්නේ? අර දුක්ඛයටමපත් වෙනවා. මේ දුක්ඛයටපත් වෙන හින්දා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ඡන්ද රාගය නසන්න. රූපයට තියෙන ඡන්ද රාගය නසන්න. වේදනාවට තියෙන චන්දරාගය නසන්න සංඥාවට තියෙන චන්දරාගය නසන්න එහෙම විඥානය එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයටම තියෙන චන්දරාගයෙන් නැසුපුවාම අන්න එයා මොකද වෙන්නේ? එයා හරි නිදහස්. එයාට ශෝක පරිදේය මොකක්වත් නෑ. අරවා ඔක්කොම වෙනස් වුණත් මේසේ වෙනස් වුණත් හිතට ප්‍රශ්නයක් නෑ. ඇයි? මේසේ හැදුවේ නෑ. මොකද හදාගත්තේ? හිත හැදුවා. අන්න එතනදී අපිට මේක නවත්තන්න බෑ. එහෙනම් එයාගේ කුසලයේ වැඩි වෙනවා. ඇයි ඒ? මෙයාගේ කුසල සිත් තමයි තියෙන්නේ. අකුසල සිත් ප්‍රහාණය වෙලා මෙයාගේ ජීවිතේ සාර්ථක වෙන ලබාගත් මනුස්ස ජීවිතයට වටිනාකමක් එනවද නැද්ද? එනවා. ඇයි? එයා නිවිලා යන හින්දා. එහෙමනම් මේ විදිහට මේ චන්දරාගය නැ පංච උපානස්කන්ධයේ චන්දරාගය නැසීම තුළින් තමන්ගේ ජීවිතයට අර්ථයක් එකතු වේවා කියන අනුශාසනාන් අපේ දේශනා මෙතනින් නිමාවටපත් කරනවා.